ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ Thank you. ඕන කරණීය සූත්‍රයෙන් පාළියෙන්මනේ. ඒක හැමින් කියලා මං ඉතින් බද්ද පාරියන්කෙන් වාඩි වෙන්නේ නැගිටින්න බලන්න කවුරු කියලානේ ඇඳ තිබුණේ ඇටේට එහෙමයි. ඉතින් බද්ද පාරියන්කෙන් ඇඳුවට වාඩි වෙලා කරණීය සූත්‍රය කියලා අර දස දිශාවට වඩනා මෛත්‍රී එක තේනවා පද 144ක්. නගරණ දිශාවේ සත්ත්ව කුට්ටාස 12ට වඩනවා. දකුණු දිශාවේ සත්ත්ව කුට්ටාස 12ට වඩනවා. කොහොම දස දිශාවට වඩලා ඒ විනාඩි 10ක් විතර යනකොට මම දැනෙන්නේ නැතුව යනවා. අහසේ ඉන්නවද, ඇඳේ ඉන්නවද, පොළොවේ ඉන්නවද මොකොත් මම දැනන්නේ නැහැ. වටේට මට ඇහැ පියාණ ඉන්නේ. වටේට ඔක්කොම හඳ පායලා. හඳ එළිය තමයි මම මේ ඉන්නේ කියලා වගේ සංඥාව එනවා. මේ ගයක් ඇතුලේ ඉන්නවක් නේ සංඥාවක් නැහැ. ඉතින් විනාඩි 10ක් විතර යනකොට ඒක වෙනවා. ඊට පස්සේ විනාඩි 30ක් විතර යනවා වැඩසටහන ඉච්චරයි. එහෙම මම නිදා ගන්නවා. හෙදාගන්නේ යම් විදියකින්ද පහට පාන්දර අවදි වෙන්නේ. ඇඟිල්ලක්වත් හැලෙලා නැහැ නිින්ද ගින් තියෙන සැපේ. ඒ වාසය දඟලන වයසනේ. ඒ වාසෙකින් පොඩි ළමයි දඟලනවානේ. ඇඟිල්ලක්වත් අතක් පහක්වත් හැලෙන්නේ ඒම සමාධියෙන් නිින්ද ගියේ. පාන්දර පාට සීනෝ තියාගන්නේ ඔර්ලෝසුවේ. වෙලා වදින් දෙසට එක පාට හැරෙනවා. එතකොට පුදුම සතුටක්. ඒ කියන්නේ අර සැපෙන් නිඳ ගියානේ. ඉතින් හරියම සතුටින් තමයි දවසේ අවදි වෙන්නේ. කියන්නේ නැගිටින ඉතින් ඒ කරණීය සූත්‍රය හරි බුදු ගුණ පාඨයක් නැගිටිනවා. ඉතින් පුදුම උනන්දුවකින් දවස ගෙවෙනවා. යමක් ඇහුවාන එක පාට මතක හිටිනවා. ඒ වගේම કોઈ වෙලාවකත් හිතේ දුකක් නැහැ. හැම වැඩක්ම බොහොම සතුටින් කරන්න පුළුවන්. ඉතින් ඔහම මාස ගාණක් තිස්සේ මම පුරුදු වුණා. මම ඉතින් ඒ මුල් දවස්වල ඉඳලාම කියනවා වචනේ ආකාශට්ටාදි ගාථා කියලා තමයි නිදාගන්නේ. හින්දීල. අගට වචනෙන් කියනවා මට උතුම් ලෙස මහාන්දම් පුරණ තැනක් ලැබේවා කියලා. එහෙම කියනවා. ඒ මොකද මේ මේකේ තියෙන රසය මොනතරම්ද මේක ඉතින් මහානෙලා කරනවා නම් කොච්චර මේකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්ද කියන හිතට ඇති වෙනවා. ඒ නිසා දෙවියන් අර තින්දියල ඉතල ඒකයි කාසෙට දන්නේ. ඒක කියලා කිව්ව මං කියන මන්ට උතුම් දෙස මහාන දම් පුරන්න තැනක් ලැබේවා. කොහොම ඉන්නකොට මගේ හිත කුරුදු කරා හිත ඉබේම කියවනවා. මගේ ධානන් වහන්සේ මට බොහෝම ආදරේ නේද මට යෙන් වෙලා ඉන්න පුළුවන් දැස් වෙලා. ඉතින් හිතනවා ආ මට පුළුවනේ. මං යායලා දෙන්න මල්ලා දෙන්න අක්කලා මට හරි ආදරේ නේද මට වෙන් වෙලා ඉන්න පුළුවන්ද? ආ පුළුවනේ. මට ගමෙන් ඈත් වෙලා කැලෑවක ඉන්න හිත පුළුවන්ද? කුළුවලි. මට වික්ෂුන් ස්වාමීන් වහන්සේලා ඉන්න තැනක දරදී ඇදලා වතුරු උකොල්ලා දීලා පඳු උණු උකොල්ලා දීලා වත්තිලෙක් කරලා භාවනා කරගන්නුනා පුළුවන්ද? ආ පුළුවනි. මට කෑම නම් නම් තින් කැලේ කොටියක් හරියලා අනුභව කරන්න පුළුවන්. ආයෙත් පුළුවන්. එකක් ගන්නවම හිතෙනවා. ඒක කවුරු කියලා නෙමෙයි. අර හිතට නිකන් මේ පෙරහුරුවක් වගේ ඇති වුණා. කොහොම ඉන්නකොට එක දවසක් අපේ ආරණ්‍ය තියෙනවානේ ආරණ්‍ය ස්වාමීන් වහන්සේලා එක නමයි දෙනමයි කාලේ ඉන්නේ. ඒ දායකතුමා අපේ පඬිතු ස්වාමීන් වහන්සේට ගල්දුවේගෙන් කියලා දෙන අපේ ස්වාමීන් වහන්සේට තව ඕන ස්වාමීන් වහන්සේ කිව්වලු කවුරු හරි මහාන කරගන්න කියලා. එනිසා ආරණ්‍ය කිට්ටුව ගම් දෙක තුනකින් ළමයි තුන්දෙනෙක් හොයාගෙන දහසිල් ගන්නලා ඉසකෙස් බාලා ගුරු ඇඳගෙන ආරණ්‍යේ ඉන්නවා. ඒ දැක්කෙත් එදාම අය අපේ ගේ ඉස්සරහින් යනවා වෙන ආරණ්‍යයකට පයින්. ඉතින් අපි අපේ ගෙදර ටෙක් හඳවලා මේ තේ හැම ගිලම්පස දුන්නා හවස 3ට විතර. ඉතින් මේ දරුවෝ එක්කෙනෙක් වයස 10යි, එක්කෙනෙක් වයස 11යි, එක්කෙනෙක් 12යි. ඉතින් මට ඒක වැඩිනේ. මං කල්පනා කළා මටත් වයසෙන් අඩු ළමයි දැන් ලෑස්තිනේ. මං ඉතින් දැන් හිත හිතා ඉන්නවා තාම ජීවත් නැහැනේ කියලා හිතාන එදා ඉතින් කල්පනාවට වැටුණා. පහෝදා දවල් කවුරුත් නැති වෙලාවක පියාණන් වහන්සේ දවල් කෑම අරගෙන වාඩිලා ඉන්නකොට මංගෙන් වැන්දා. කිව්වද කොහෙවත් යනවා එනවද? නෑ පුතා කොහෙවත් යන්නේ. එහෙනම් අපච්චි මම ආරණේට කියන්නේ. කියනවා ඇයි? මම මානෙන්න ඕනේ. <laughs> ඉතින් ටිකක් කොහොම මහ පියාණන් ඉස්සද්දලා හා හොඳයි කිව්වා. ඉතින් මන්ට මලක් තිබුණා වගේ සතුටක් ඇති වුණා. එපා කියේ නෑ. මං කෝවා දැම්මම යන්න ඕනේ. එයා දැම්මම යන්නේ. මගේ අයියා එපා කිව්වා. මොකද ඒ කවුරුත් වැඩි හිටියන්න මං කීකරුයිනේ. දැන් පුතා අපි යන්න කියලා මං බේරගන්නම් හෙට උදේ අපි යමු. ලෑස්ති වෙලා. දානෙත් අරගෙන. ඉතින් මට එදා ඉවසුන් නෑ සන්තෝෂේ. කාටවත් කිව්වේ නෑ. මගේ පුංචි අයියා කෙනෙක් හිටියා. එදා හවස මම මගෙන් අහා මල්ලි මොකද කොහොමද අපි ගිහින් වැඩකට ගියේ නැත්තේ? මං හිතුව දෙය කියන්න කිව්වේ නෑ. මොකද ඇන්දෑ ඔකට කතාවක් කිය කියලා. හැබැයි කවුරුවක්වත් මෙහෙම බාධා නොකරන බව දන්නවා. මොකද අර වඩා පිරිසිදුෙන් තියාගන්න. කෙනෙකුගේ වචනයක් පිටුනොත් ඒකත් බාධාවක් නේ කියලා. ප්‍රසිතින් අපේ පියාණන් වහන්සේ මේ අනිත් අනිත් ගෙවල් වලට වැඩි හිටියන්න ගමේ කියලා පහවදා උදේකින් මම ලෑස්ති වුණා. එතකොට පුංචි අයියට කිව්වා, ලොකු අයියට කිව්වා, අක්කට කිව්වා කොටුම කියලා. ඉතින් හිතක් වුණා දානෙත් හදාගෙන තව කාණ්ඩිකුත් එකතු වුණා. ගම් පියමම් වෙනකාම කඳුළු වැටෙනවා. සන්තෝෂේ. ඒ කියන්නේ මේ මාස ගණනාවක් හිත හිතා හිටිය අදිෂ්ඨානේ දැන් ඉෂ්ට වුණා නේද කියලා. ඉදා ඉතින් එතකොට හිටියේ ආරණ්‍ය ලොකු ස්වාමීන් වහන්සේ විතරයි අනිත් උතුම් අර හොද ගිහිල්ලා. ඉතින් මගේ ත්‍යානන් වහන්සේ ඉතින් හරි සුහදයි පාන ස්වාමීන් වහන්සේගේ හතර පොවටම සීල් ගන්න හොඳ උපාසක මහත්තයන්. ඉතින් මගේ අසල්ලා ලොකු ස්වාමීන් වහන්සේගේ අතවල තියලා කිව්වා ස්වාමීන් වහන්සේ මේ මගේ පුතා දරුවා ස්වාමීන් වහන්සේට භාරයි ස්වාමීන් වහන්සේ මේ දරුවා හදාගෙන මහාන කරගන්න. ඉතින් එලා කෙටි අනුශාසනාවක් කියලා ඉතින් මම බාරගත්තා. ඊට පස්සේ ඉතින් පහවදා එදා ඉතින් මම ආධුනිකයානේ අනිත් අනිත් තුන් දිනත් ඒ ඊට පහවදා තමයි ආවේ ගමන ගිහිල්ලා. ඉතින් පහවදා මුළු ගමේම පිරිස ආවා. ඉතින් දානෙත් හදාගෙන ඉතින් දවල් දාන කටයුතු වලලා මම පැත්තකට කැඳවලා මගේ පියාණන් වහන්සේ කියනවා පුතා මේ හදිසි තීරණයක් වෙන්න තිනේද හදිසි තීරණ නම් හදිසියේ වෙනස් වෙනවා. ඒ මහනුල්ලා වෙනස් වෙන එක අපිට මදිකමක් නේ. එහෙම එකක් තියෙනවා නම් අපි දැන් ආපහු ගෙදර යන් කිව්වා. මම ඉතින් වැඳගෙන කිව්වා මම මේ ආපහු යන ගමනක් නෙමෙයි ආවේ. කියලා කාරණේ කිව්වම සාදුකාර දුන්නා. ඉතින් ඊට පහුවදාම ඉසකෙස් බාල දස සිල් ගත්තා. ඉතින් මට උපාසකවරුන්ද දෙනවා නමක්. ඒ නමක් සඳහා සලාක ලියලා ස්වාමීන් වහන්සේ භාජනයක දාලා මට කිව්වා ඒක සලාකයක් ගන්න. මට ලැබුණා මෛත්‍රී උපාසක කියලා. මම හිතුවා මේ මෛත්‍රී වඩාව නිසා ඉතින් පහවදාම අපි කරගෙන ගියා ඒ ස්වාමීන්සේ ගමට විගොඩ සම්පහ විගොඩ ඒ ස්වාමීන්සේ අසනීපයක් තිබුණා ඒකට ප්‍රතිකාර ගන්න ඒ ගමට දන්ලා තිබුණා එන බව ඒ ගමේ ඒ ස්වාමීන් වහන්සේගේ අයියා අයියලා කීප දෙනෙක් ඉන්නවා විදුහම ප්‍රතිලම. ඉතින් ඒ අත්ව මේ වෙන හොඳ විවේක වත්තක් පොල් වත්තක් ඕගේ අපට කුටි තුනක් හදලා තිබුණා. අපි ගියා ඔක්කොම 6 දෙනෙක්. මමයි ඒ ලොකු ස්වාමීන් වහන්සේ අර කුඩා උපාසක ගුරු තුන් දෙනයි ප්‍රධාන දායකතුමයි. ඉතින් අපි ඒ කුටියට ගිහිල්ලා මාස 4ක් මේ කාලේ ඒ කටයුතු වල ඉඳලා හිටියා. ඒක නම් අමතක වෙන්නේ මොකද එක තත්පරයක් නිකන් ඉන්නේ නැහැ. පාන්දර 3:50ට අවදි වෙන්නේ. සෑ 8 වෙනකන් අපිට තියෙන අනිවාර්ය දිනචරියාවක්. අය මොහොතක්වත් මේ නිකරුණේ නැහැ. දෙලියට ඒ කාලසටහන ගෙන යනවා. උදේ පාන්දර ඒ වෙලාවට ආදෙලා හතරේ ඉඳලා පහට බඳු පරියන්යෙන් භාවනා කරන්න ඕනේ. පහට බුද්ධ වන්දනා කරන්න ඕනේ. එතන විනාඩි 15ක් භාවනා කරන්න ඕනේ. හයට වතාවක් කරන්න ඕන. හතර හේ දානේ හේන ආදායකව ගෙනා බුදු පූජා කළ දානි ගන්න ඕන, කුම සුද්ධ කරන්න ඕන. ඊළඟට අටට සක්මන් කරන්න ඕන. නවයට වතුර නාන්න ඕන. 10ට පිළිපාත යන්න ඕන. අපිත් යන්න ඕන ස්වාමීන් වහන්සේ පස්සෙන් පින්ද අපරාධ වුණා භාගෙන. පිළිපාත ගියාම ලොකු ස්වාමීන් වහන්සේගේ පාත්‍රයට ඔක්කොටම බස බෙදෙනවා. අපට අර බඳල බඳල මුල් වර්ග මේ මේ මේ මුල් බඳලා අපේ භාජන වලට දෙනවා මේ එළවලු, පළතුරු, එමෙම જાති. ඉතින් ස්වාමීන් වහන්සේ විනාඩි 15ක් විතර බණ කියනවා. අපි හොඳට අහගෙන ඉන්න ඕනේ. ආපස්සෙ 11 වෙනකොට ඇවිල්ලා බුද්ධ පූජා කියලා දාන බෙදා හදාන වළඳලා 12 වෙනකොට ඔක්කොම ආස්කල් බස් කරලා බුදුන් වඳින්න ඕන 12ට. 12 කාලට ඉවරයි 12 කාලෙ ඉඳලා 12 අමාරණකම් ආර ස්වාමීන් වහන්සේගේ බණ අපි කියන්න ඕනේ. අර බණ දායකයන් කිව්ව බණ අපි කියන්න ඕනේ මේ විදිහට. ඊළඟට අය දවාට නිදාගන්නේ නැහැ. ඊළඟට පටන් ගන්නවා එක වෙනකන් කුටි සුද්ධ කරනවා. ඔක්කොම මාගල්ලේ මිලිට දාලා ඇඳ ඇතුලේ කුමිලියට දාලා සුද්ධ කරලා අවගස්සලා ඉතින් එකට පටන් ගන්නවා පොත කියන්නේ. සන්ධ්‍යාවේ හතර වෙනකම් පොත කියවනවා. පෑ තුනක්. පෑ තුනන්නේ ඔය පෑ තුනක්. දෙක තුන පෑ තුනක්. කට පාඩම් වෙනකම් පාඩමක් කියනවා. පාලි භාෂාව සම්බන්ධතාව පාඩම් කරලා දෙන්නේ. ඊටම හතරෙන්ද පහට සක්මන් කරන පැය. පහට වත් පිළිවෙත් කරන්න ඕනේ. හයට බුදුන් වඳින්න ඕනේ. බුදුන් ඇදලා පෙරි කියලා එතන විනාඩි 15ක් භාවනා කරන්න ඕන මුල් කාලේ. ඉතින් සතියෙන් සතියට විනාඩි 15 20 කරා 25 කළා සතියෙන් සතියට 30 කළා 35 40 45 කියලා පැය වෙනකම් බද්ද පරයන්ගේ භාවනා කරන්න පුරුදු කළ වැඩි කලක් යන ඉස්සර. ඉතින් ඊට පස්සේ හැමදාම හතේ ඉඳලා මේ හයේ ඉඳලා හතර බුදුන් ඇඳලා අපි පිරි කියලා හතේ ඉඳලා අට බද්ද පරයන්ගේ භාවනා කරන්න ඕන. ඉතින් අට වෙනකොට අපේ කාලසටහන ඉවරයි. කැමති නම් තව පාඩම් කරන්න හරි වැඩ පිළිදෙනවා. ඉතින් ওই වෙනකොට අපේ සිල් ඇඳුම් හොඳට තෙමිලා. ඒ ඉතින් මේ වැඩ කරන දිගටම නමුත් කවදාකවත් gedara සිහි වෙන්නේවත් නෑදෑයන් සිහි වෙන්නවත් මොනවාක්වත් නැහැ බොහෝම පිරිසිදුව වැඩ ගෙනියනවා. ඉතින් අපිට ඒ වෙනකොට මාස 4 ඇතුළත පැයක් බද්ද පරියන්ක ඉන්න පුළුවන්කම තිබුණා. පැයක් බණක් කියන්න පුළුවන්කම තිබුණා. හරි දුරුතු පොයක් ආව ඒ කාලේ මට කිව්වා බණක් කියන්න දායකයයි. බණ කිව්වා ලස්සනට. ඒගොල්ලෝත් හරි වටිනවනේ. ඉතින් මම මේ කියන්නේ කිය ඇත්තට අර මෛත්‍රී භාවනාවේ තියෙන අනුසස් මාත්‍රයක්. ඉතින් ඒක දිනු කරනවා නම් කොච්චර ප්‍රතිඵල ලැබෙයිද නේ? ඒ නිසා මම මේ වෙන හේතුවක් නෙමෙයි මට ඕනකම ඇතුනේ මේ මේ ප්‍රතිපත්තිය රස විඳ ගන්න. ඒකමයි අරමුණ. ඉතින් ගිහි වෙහිලා මෙහෙමනම් මේ පැවිදි වෙලා මේකට මේදලා ඉන්නවනම් කොච්චර වටනදී මගේ ගුරු මහත්තුරු මාව උසස් අධ්‍යාපනයට යවන්න ලෑස්ති කරා. මං කවන්නේ මට එපා. මට මේ පැත්තට යන්න ඕනේ කියලා මේක. උසස් අධ්‍යාපනය ගියානම් මට ආද මහානකමක් නැහැනේ. කොහේ හරි එක වැඩකට ඉඳලා ඉතින් හිර වෙලා ඉන්නවා. ඉතින් පස්සේ බැලුවාම මං ජයජෝනේ කේන්දර බාලා නෙමෙයි. මං උපසම්පදා වෙන්න කේන්දර බලලා මේ තියෙන ලොකු ස්වාමීන් වහන්සේ ගෙන්නගෙන බැලුවාම මේකේ තියෙනවලු අනිවාර්යෙන් පැවිදි වෙන කෙනෙක් කියලා. යෝගයක් තියෙනවලු. ඒක මටත් තවත් කෙනෙක් කිව්වා අර තිකිරි බණ්ඩාර සන්නස්ගල කියලා අපේ උඩරට ඉන්න මහත්මේ දන්නත් ඇති. දාසක් එකපාරට මුණ ගැහුවන වාහනයකදී මගෙන් මූණ බාලහා ස්වාමීන් වහන්සේගේ කේන්දරේ මතකද? මොකද මතකයි. කියන්නේ ඉතින් කිව්වහම කිව්වා අනිවාර්යයෙන් ওই ලකුණු තියෙනවා නම් කිහිව ඉන්නේ නැහැ කිව්වා. හතේ කොටුවේ හයේ හරි අටේ හරි ග්‍රහයෝ හතර දිනක් ඉන්නවා නම් අනිවාර්යයෙන් පැවිදි වෙනවා. ඉතින් මගේ හයේ කොටුවේ හතර දිනක් ඉන්න බලගත් වෙලා. ඉතින් අනිවාර්යයෙන් පැවිදි වෙන්න උපන් කෙනෙක් කියලා එතුමත් කිව්වා. හයේ කොටුවේ හරි හතේ කොටුවේ හරි. හරි මීන රාශියේ මීන රාශියේ ඉන්නවා බුද්ධ ගුරු සිකුරු සානි හරි හතර දෙනාම යොග වෙලා. ඒවා ඉතින් අර සසරින් ගినాකෝ මේ ප්‍රාර්ථනාවක් වෙන්න නේද අපි අර එහා ලෝකයෙන් මෙහා එන්න හිතනකොට කළ කුසලෙ හිතන්න කිව්වම මහාන වෙන්න ඕනේ කියේ. ඒ නිසා ඉතින් පැවිදෙන්නම යොමු වුණා. ඉතින් ඒක නිසා ඔය වාගේ අර ප්‍රතිපත්තියට නැඹුරු වෙනකොට තමයි යත්තට ඒකේ රසය දැනුනහම තමයි මේක වැඩි යොමු වෙන්නේ නේද? දැන් කුඩා කාලේ අපි චූටි කාලේ මම ඉස්කෝලේ යන්නෙත් නෑ මම චූටි කාලේ එතකොට අපේ ඥාති ස්වාමීන් වහන්සේලා කීපනමක් හිටියා ලොකු ලොකු තැන්වල දඹුල්ලේ මහා නායක වෙලා හිටිය එක අපේ ලොකු පියා කෙනෙක් හිටියා අපේ අම්මගේ පැත්තෙන් තව අනුරාගොඩ කියලා පන්සලක අධිපති හිටියා මගේ ලොකු අයියා කෙනෙක් ලොකු අම්මගේ පුතා තවත් ඒ වගේ එක්කෙනෙක් එසනීට සාහිත්‍ය කෙතිගේ පිටියේ කෙලෙස් මාසලී පළාතේ. කොහොම මකුලේ මඩ කියලා තාලුක හඳුරු කෙනෙක් අපේ මහා මහා හඳුරු කෙනෙක් අම්මගේ පැත්තේ. කොහොම පස් හය නමක් හිටියා ලොකු ලොකු ඔකම මේ අස්කිරි පාර්ශයේහි ස්වාමින් වහන්සේලා ඔය දලදා මාලිගාවේ සේවා හිතම් කරන අපේ සමහර ස්වාමීන් වහන්සේලා එක ස්වාමීන් වහන්සේ කෙනෙක් අපි චූටි කාලේ ඇවිල්ලා අපේ ගෙදර තමයි නවතින්නේ බොහෝ සෙයින් අම්මා ඥාති නිසා. ඒ දවසක් කියනවා අපේ පන්සලට තියෙනවා මෙච්චර තේජිද කබර් තියෙනවා කුරු තියෙනවා අපේ පවුලෙන් මේ දරුවෙක් දෙන්න මහාන කරගන්න කිව්වා. ඒක මට හොඳට මතකයි. අපේ අම්මා අය ස්වාමීන් වහන්සේට හරියට උදව් කරනවා සත්කාර කරනවා. ඉතින් ඒ ගත්ත කරනම කිව්වා මගේ දරුවන්ට අපායට යන්න දෙන්න බෑ කිව්වා. කතා නැතුව අඳුර නිශ්ශබ්ද වුණා. <laughs> ඒව රැකලා අපායට යන්න දෙන්න බෑ කිව්වා. ඒතර මගේ ලොකෝ අයියා කරගෙන ගිහින් හිටියා මහාන කරන්න උගන්වන්න මාතලේ ධර්මදාජික පිරිවෙනේ. තුන් මාසයයි සිටියේ. අයියාට එපාමෙලා අයියාට උඩට වයස 14ක වගේ වයසේ කිව්වා. මේ මොකද කාරණේ මේ හැමදාම පන්සලට දාන ගියෙන් යන්න ඕන ගෙවල් වලට. ඉතින් ගෙවල් වලට ගියාම මේ පන්සල ඇබිත්‍යා කියලා නේ හිතන්නේ. ඉතින් අපේ අයියා හරි ආත්මගරුත්වය ඇති කෙනෙක්. ගේ පිළිකන්නේ යනවට කැමතිලා. හැමදාම ගේ පිටිපැත්තෙන් යනවා දාන පාස් දාන සැට් එක ගේන්නේ. අයියාට එපා වෙලා. එකක්. ඊළඟට දැන් ওই දාන උපලවල් කියන සංගික දාන ඔක්කොම අර ඉතුරු වෙනවානේ කැවිලි පෙවිලි ඔක්කොම ගේන්න ඕනේ පන්සලට. එනනම් ලොකු හාමුදුරන්ගේ ඇඳයට තියන්න ඕනේ. ඒ මන්දිරහට ලොකු හාමුදුරන්ට හැමදාම රාත්‍රී කෑම භාජනයක් ගේනවා ඩයබටික් තියෙනවා කියලා. ඉතින් ඕවා මේවා දැකලා පා වෙලා ප්‍රයාණන්ට දැන් දුන්නා නේ අප්පච්චිමයි කියන්න ගෙදර කියලා. ඔය කතාව මේ ළඟදී කිව්වේ මන්ට. ඉතින් ඒ වාගේ තමයි ඉතින් ඒවෙන් අපි බේරුණ ඇත්තට මේ යම්කිසි පිනක් නිසා. ඔව් දැන් ඒ මං ආරණ්‍යගත වුණා කියලා අපේ හිතියා අමුදුරුවරු හරියට දොස් කියලා තියෙන මගේ පියාණන්ටයි මේ යවි ආරණ්‍යට අපේ පන්සල් මෙහෙම තියෙන්නේ. අවුරුදු 20ක් විතර නැකම් මා මොන ගැහෙන්නවත් එයා බැන බැන හිටියලු. ඊට පස්සේ මාව මුණ ගැහෙන්න ඕනේ වුණා. අනේ මං හොයාගෙන ගල්දුවටම අපේ මාමා වෙන හාමුදුරුවෝ. ඇවිල්ලා කියනවා ඉතින් තරහක් නෑ ඉතින් අතිනේ මාමන්ඩිනේ. ඉතින් කියන ඉස්තිගිරියෝ මටත් දැන් හිතෙනවා ආරණ්‍යයට එන්න නමුත් දැන් මට වයසයි. ඒකලා වරුදු පහක් යන්නේ අපවත් වුණා. ඉතින් ඒ වාග්යත්ට ආරණ්‍ය කියන එක නොදන්න නිසා අර කියන තිබුණේ. ඒක මලිකමක් කියලා. දුක් ජීවිතයක් කියලා. නමුත් ආරණ්‍ය කියන එක ආධ්‍යාත්මික වශයෙන් මානසික සෝයක් වෙන්න පුළුවන් එකම තැන. <laughs> ඒත් එක දවසක් ඉතින් මම දැන් අවුරුදු 30කට වගේ ඉස්සර කටනපියංකමක තේනවා මමයි අපේ කැපකරු කෙනෙකුයි බස් එකේ ගාල්ලේ මේ ඉන්න බස් එකෙන් උඹලංගොඩින් නැගේ කොළඹට එනවා. තව ඇත්තට මේ පාසල ලුගාන අපේ ස්වාමීන් වහන්සේලා හතර පහ නමක් හිටියා. ඒ දුරින් ඉඳලා එන්නේ. අපි එක බස් එකේ. ඉතින් මම එක කතා නෑ මමත් ඉතින් ඉන්න අයනේ. සංගේ අයනේම. ඒකෝ තෝන බෙන්තරදී ඇත්තෝ තේ බොන්ද බැස්සා. බෙන්තරේ තියෙනවා තේ බොන්න තැනක් බස් එක නවත්තලා. ඉතින් අනිත් ස්වාමීන් වහන්සේලා තේ හැම බීලා ඇවිල්ලා මට කිව්වා මේ හාමුදුරුවෝ නැද්ද ගිලම්පසාවක් ගන්න. මම කිව්වා මං ගන්නවා මම ළඟ තියෙන උණු වතුර බෝතලයක් මං දැන් වැළඳුවා. ඔන්න කතාවට වැටුණා. ඉතින් දැන් කතා කරනවා එක මේක. ඉතින් මට කියනවා මේ පින කියන්නේ මොනවද? මම කියන්නේ හිත පිරිසුදු වීම. ඕවා මම බාරගන්නේ පින් කියන જાති නිකම් බොරු කතා. කොහොම ඉතින් ඒක මේක කිය කියනකොට ඇහවා අය ආරණ්‍ය ගත උනේ. මම කිව්වා ඉතින් සීල රකින්න පහසු නිසා. ඇයි මේ වගේ බැරිද? සමාජ වලට කරන්න ඕන. ඕක ඒකට සුදුසු ඒවා කරයි. මම ඉතින් මේ එතකොට මේ අලුත්ගම නගරයේ හරියි. මම කෝවාසින් මේ කුඹුරක් කරන්න කැමති කෙනෙකුට මේ නගරය ඇතුළේ කුඹුරක් කරන්න බෑ. කුඹුරක් තියෙන තැනකට යන්න ඕන. ඒ වගේ ඉතින් Tamange වැඩට නිසි තැනට යන්න ඕනේ නිසා ආවා. කොහොම යනකොට ඔන්න බෙන්තර බෙන්තර නෙමෙයි අර අලුත්ගම පහුවෙලා එනකොට කියනවානේ මොරගල්ලේ අර ලොකු වංගුවක් තියෙන ඉස්කාගාර ළඟ. ඔතන බස් තුනක් එකක් වම් පැත්තේ නවත්තලා තියෙන අපි කොළඹ යන බස් එක මැද්දෙන් යන්න හදනවා. අර එහෙන් කතරගම බස් එකක් වෙන අධිවේගී. ඒක එන වේගෙන් බැලුවහම කම්පණයට වන වාහනයක් වීසි වෙනවා. තරම් අධිවේගෙන් එන කතරගම බස් එක ඒක එන කතරගම යන්නේ කොළඹ ඉඳලා. අපි යන්නේ කොළඹ පැත්ත රවි බස් එක මැද්දේ. අරක වම් පැත්තේ නවත්තල එකක්. හරියට අර වංගුවේ. මේ බස් එකෙන් අපේ බස් එක කම්පා වුණා. තව නූලකින් වදිනවා. ඒ කියන්නේ මං ඉන්න පැත්තේ මං අයිනෙන් තමයි ඒක වදින්නේ. ඉතින් කවුරුත් කෑ ගැහැවා. කලබල වෙලා. ඒතරම් මේක ලොකු කම්පැනියකට බස් එකපත් වුණා. ඉතින් ටිකක් වම ගානක් ගියාට පස්සේ අර ඒ කතා කරපු එකනමක් කියනවා පින් ඇති කෙනෙක් හිටිය නිසා තේරුණා. මං කෝ පින් තේරුණාද කියලා. තරහ නේද වද? ඒ වගේ තින්නේ ඇත්තට ඒ තමන් ප්‍රිය කරන පිළිවෙතට ගියාම ආධ්‍යාත්මික සැනසෙල ඉඳගන්න පුළුවන් නේද? එනිසා ඉතින් අපේ අරුණ මහත්තයා මහාන වෙන්න එපා. මෛත්‍රී වදන්න. මෛත්‍රී වදන්න. ඒක ආනිසංස ගොඩාක් තියෙනවා. මෛත්‍රී භාවනාවේ බොහෝම අනුසස් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔය බොහොම සුළු වෙලාවක තේරුමක් ගන්නෙත් නැතුව මේක මෛත්‍රියක් කියලා හිතාන අර කරන්නේ. ඒකෙත් අර වාගේ අනුසස් තියෙනවා. ඉතින් ඒක තේරුමක් ඇතුව ගන්නකොට කොච්චර ප්‍රයෝජනද නේ? සම්මතයේ අත්පොත් වාගේ දනහ පොඩ්ඩක් කියන්න පුළුවන් පුළුවන් පුළුවන් පුළුවන්. මම නම් මගේ මෛත්‍රී වාක්‍යෙම කියන්නම්කො මේ සම්පින්තනේ වෙන හැටියට.